උස්සග්ග පරිණාමින් සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ චිත්තසංතානය ධර්මය අවබෝධ කළ හැකි සංතානයක් බවට මානසිකාරයක් බවට පත් කරගත යුතු තියෙනවා. යමක් අවබෝධ කරගන්න අවශ්‍ය කරන යමක් අවබෝධ කරගන්න අවශ්‍ය කරන අංගයන් ඉතා පැහැදිලිව බුදුරජාණන් වහන්සේ මොනවද කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් අපි අපේ సంతානය පිළිබඳව, අපේ සිත පිළිබඳව, අපේ මානසිකාරය පිළිබඳව ගවේෂණය කරන්න ඕනේ. සංසන්දනය කරන්න ඕනේ. කුමක් එක්කද සංසන්දනය කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන தත්ත්වයක් එක්ක. කෙනෙක්ගේ මනසක් උසස් තත්ත්වයටපත් වෙනකොට එහි තිබිය යුතු අංග ලක්ෂණයන් මොනවද කියලා අඩුවක් නැතුවම දේශනාවේ තියෙනවා නම් තියෙනවා. ඉතින් ඒ තියෙන දේ මගේ දැනට මගේ තුළ මගේ කියලා ගත්ත මගේ කියලා මට දැනෙන නේද ආධ්‍යාත්මික කියලා කියන මේ කොටසෙහි මේ මානසිකාරයේහි මේ දේශනාවට අදාළ වෙන විදිහටද ක්‍රියාත්මක භාවය සිද්ධ වෙන්නේ හොඳට දක්ෂ මව් කෙනෙක් තමන්ගේ දරුවෙක් උයන වෙලාවක ගිහිල්ලා ඒක රහ බලනවා. නේද? බලලා කියනවා මේකට තව මේව දාන්න, මේව දාන්න. නේද? ආන් ඒ විදිහට ඒ විදිහට ඒ මිශ්‍ර වෙන්න ඕන ඔක්කොම මිශ්‍රුනේ නැත්නම් රස හරියට නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපිට අවබෝධය හැදෙන විදිහට අවබෝධය කියන රසය හැදෙන විදිහට මිශ්‍ර කළ යුතු දේවල් ටික ඊටාම નિවර්ධිව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ ටික මොනවද කියලා එක එක තැන්වල එක එක විදිහට සමහර වෙලාවට ඒ ටික ඒ කාරණා ටික ඔක්කොම අරගෙන මාර්ගසිත අරගෙන ඒක අංග 8කට බෙදලා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. තවත් වෙලාවක අපි මේ සාකච්ඡා කරමින් ඉන්න අංග 7කට බෙදලා බෝධියට හේතු වෙන අංග අවබෝධයට හේතු වෙන අංග කියලා බොජ්ජංග විදිහට. ඉතින් මේ දිනවල සාකච්ඡා කරගෙන ඉන්නේ බොජ්ජංගයන් පිළිබඳව බොජ්ජංග ධර්මයන් වල ප්‍රීති සම්බොජ්ජංගය පිළිබඳව සාකච්ඡා කරා අපි ඊයේ දවසේ. අද ඒ සඳහා කුමක් කළ යුතුද කියලා පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඉතින් කළ යුතු දේ කතා කරන්න නැවත වාරයක් කෙටියෙන් නමුත් ඊයේ ධර්ම දේශනාවේ සාරාංශය මම මතක් කරනවා සාරාංශ වශයෙන්. සීල් කඩන් සීල් කැඩීමෙන් ප්‍රීතියක් තිබේද? සිත ඇලෙන්නේ කොහෙද? සිත ඇලෙන්නේ සතුට තියෙන තැන. අපේ හිත හැම වෙලෙම ඇලි ඇලි ඇලි ඇලි හිටින්නේ සතුට තියෙන තැන. එතකොට සිල් කැඩෙන්න හිත ඇලිලා තියෙනවා තියෙනවා කියලා තේරිලා නැද්ද? නේද? හ්ම් මధుරවා මරලා මధుරවා පොඩි කරපුවාම සතුටක් තියෙනවද නැද්ද? ආ කාමයේ වර්ධව හැසිරෙන්නේ නැත්නම් ඒක තුලින් සතුටක් තියෙනවද නැද්ද? බොරු කියලා අනිත් අය රවට්ටුවාම සතුටක් තියෙනවද නැද්ද? පරස වචන කියපුවාම නේද පරස වචන නොකිය දරාගෙන ඉන්න කෙනාට පරස වචන කියලා අනිත් අයට බැනලා සතුට වෙනවද නැද්ද? හා ඒ විතරක් නෙවෙයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්හි සතුටක් තියෙනවා. හ්ම් ඒවට කියනවා ලෝකාමිස සතුට වට්ටාමිස කාමාමිස මේ විදිහට නිවන් දකින්න හේතු නොවන සතුට වීම වගේක් තියෙනවා. ඒ සතුටෙහි තියෙන ඒ සතුටත් එක්ක ඒ සතුට කොච්චර අල්ප වූ සතුටක්ද කියලා අපි ඊයේ දවස් ගොඩාක් සාකච්ඡා කරා. නමුත් අපි ඊටාම निराවුල්ව බලන්න ඕනේ. ඊටාම ඊටාම අවංකව ඊටාම අවංකව බලන්න ඕනේ. මම සීලය රැකීමෙහි ඇලිච්ච කෙනෙක්ද? මගේ හිත හැම වෙලේම මා මාට තල්ලුවක් දානවාද? මේක මේ දෝෂයක් විදිහට බලන්න යන්න එපා. හරිද? මම සීලය කැඩීමේ හැදිච්ච කෙනෙක්. ඒක මගේ දෝෂය. ඒක මම මම මම නරක කෙනෙක් කියලා බලන් යන්න එපා. එතකොට ඒක අපි පිළිගන්න කැමති නැහැ. අපිට අදාළ නැති නේද? මගේ ළඟ මොකක් හරි උපකරණයක් තියෙනවා නම්, ගෙදරක ඒක හරියට වැඩ කරන්නේ නැත්නම් මම මොකද කරන්නේ? හදාගන්න ඕනේ ඒක. නේද? මට ඕන විදිහට වැඩ කරන විදිහට හදාගන්න මේ උපකරණය දැන් අපි ළඟ තියෙන මේ මානසිකාරය කියන වැඩ පිළිවෙල මේ සීලය කඩන පැත්තටද සීලය රකින්න පැත්තටද ඇරිලා තියෙන්නේ කියලා බලන්න ඕනේ. හරි වැඩියෙන් සතුට තියෙන්නේ. ඒ කියන්නේ අපේ අපි මම ඊයේත් මතක් කරා ඔයාලට කලින් මතක් කරා යම් කෑමක් කාලා තියෙනවා චොක්ලට් එකක් කාලා තියෙනවා කියලා හිතන්නකෝ. ඊට වැඩි රස චොක්ලට් එකක් කෑවොත් තමයි ඊට පස්සේ චොක්ලට් ජාත් දෙකම මෙතන ගෙනත් තිබ්බොත් වැඩියෙන් අපේ හිත යන්නේ වැඩි රස ඒකට වැඩි ප්‍රීතියක් තියෙන එකට. වැඩියෙන් ලබන්නා වූ ප්‍රීතියක් තියෙනවද කොහේ හරි තැනක ඒකට හිත හැලෙනවා. එතකොට අපි හිතට ආහාරයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ හිතට කන්න දෙන්න ඕනේ. මොනවද? සිල් කැඩීමෙන් තමයි අපි කණ්ඩ දුන්නේ මෙතර කාලයක්. දැන් අපි කණ්ඩ දීලා බලන්න ඕනේ හිතට. ඒ කියන්නේ සිල් රැකීමෙන් උපදනා වූ සතුට ලබා දුන්න ගමන් මොකද වෙන්නේ? අපේ හිතම පින්නත් නේ අපිට බල කරනවා සීල රකින්න කියලා. කඩන්න දෙන්නේ නැහැ. කඩන්න දෙන ලොකුම පරිබෝධය නැත්නම් කඩන්න දෙන ලොකුම ප්‍රතිරෝධය පරිබෝධයෙන් ලොකුම ප්‍රතිරෝධය දක්වන්නේ අපේ හිත තමයි ඊට පස්සේ. කලින් සිල් කඩන්න කියලා කඩන්න කියලා තල්ලු කරපු අපේ හිත දැන් සිල් රකින්න කියලා තල්ලු කරන්නේ සිල් රැකීමෙන් ඇති වෙන ප්‍රීතිය මගේ මනසට දැනෙච්ච දවසකයි. හරිද? හොඳයි. ඊයේ මොකද්ද මම තව කිව්වේ? ඔය චොක්ලට් දෙකම කාලා තියෙනවා. හැබැයි මම ඊට වැඩිය රස චොක්ලට් එකක් ගැන විස්තර කරනවා. හොඳට. දැන් කාලා නැහැ. හැබැයි අහලා තියෙනවා. හරිද? ඒ විස්තරය අහුවට පස්සේ ඊට පස්සේ ඔය චොක්ලට් જાති තුනම තිබ්බොත් ඇදිලා යන්නේ කොයි පැත්තටද? පස්සේ කියප එක ගැන. හොඳටම විශ්වාසද? හැබැයි එහෙම ඇදිලා යන්න නම් මං ගැන විශ්වාසයක් තියෙනවා. ඔය හාඳුරෝ බොරු කියන්නේ කිව්වොත් බොරුවක් අනිත් අය රවට්ටන්න බොරුවටයි ඔය චොක්ලට් ගැන කියලා තියන්නේ කිව්වොත් යන්නේ නැහැ. එන විශ්වාසය කියන එක බුදුරජාණන් වහන්සේ නිර්ආමිෂ සත්‍ය ගැන දේශනා කළා. ඒ දේශනා අපි හොඳට ශ්‍රවණය කරනකොට ඒවායේ තියෙන ඇත්ත తත්වය ගැන තේරෙනකොට ඔන්න අපිට නිර්ආමිෂ සැපය පිළිබඳ හිත ඇලෙන්න පටන් ගන්නවා පෙන්වන්නේ. ආන්න ඒ වූ ප්‍රීතියයි ප්‍රීති සම්බොජ්ජංගය දක්වා වර්ධනය වෙන්නේ. ඉස්සෙල්ලාම හිතේ ඇලීමක් ඇති වෙනා නිර්ආමිෂ පැත්තට. හරිද මම මේ මේ ජීවිතය ගෙවනකොට මොන තරම්නම් නේද මොන තරම්නම් දුක්ඛිත ස්වභාවයකටද මේ මේ සැපය කියන එක මම ඊයේත් මතක් කරා බත් කන එකම හිතලා බලන්න නේද වපුරණ එකේ ඉඳලා අන්තිමට නේද බහිස්රාවී ක්‍රියාවලිය දක්වා මේ බතුත් එක්ක තියෙන සම්බන්ධයේදී සැපය කියලා මාත්‍රයක් දැනෙන්නේ දිවේ ගෑවෙනකොට විතරයි හරිද ඊට කලින් වපුරණ එකේ ඉඳලා කිව්ව එකයි මම වපුරන එකේ ඉඳලා ශරීරයෙන් බැහැර කරන වේලාව දක්වා බත් එක්ක අපි සම්බන්ධයි. බත් හින්දා වැඩ කරන්න තියෙනවා අපිට. නේද? ඒ ඒ සම්පූර්ණ වැඩ පිළිවෙල ගත්තොත් වපුරන එකේ ඉඳලා අසන්න නේද පරිස්සම් කරන්න ඕනේ ඊට පස්සේ අස්වනු නෙලන්න ඕනේ ඒවා සකස් කරන්න ඕනේ හාල් කරන්න ඕනේ උජන්න ඕනේ නේද අඩුම ගානේ හපන්නත් ඕනේ අතින් උස්සන්නත් ඕනේ අනන්නත් ඕනේ ඔක්කොම සැපද දුක්ද දුක් ගිලින මාත්‍රයේ සැපයක් තියෙනවා දිවේ ගෑවෙන ටිකේ විතරයි හැබැයි ඒ එතනින් පස්සේ ආයෙ බඩ පුරවලා දානවා නේද ආයෙ එතන ඉඳන් එතන ඉඳන් තියෙන ඔක්කොම දුක් නේද බත්ින්දා බත්ින්දා මොකද වෙලා තින්නේ මේ ශරීරයට මේ ලබන සැපේ හින්දා අපිට ගෙවල් වල නේද බහාලන තැන් පවා හදන්න වෙලා නැද්ද ඒ ඔක්කොම බත් එක්ක සම්බන්ධ වෙනවා <laughs> ඉතින් එහෙනම් අන්න ඒ වගේ තමයි සාමිස හැම සැපයක්ම එහෙමයි හොඳට බලනකොට. ඉතින් නිර්ආමිෂ සැප එහෙම එක නෙවෙයි. මම ඊයේ පස්වනක් ප්‍රීතිය කියන්නේ මොකක්ද කියලා කියලා දුන්නා. ඊට පස්සේ මම කට්ටියගෙන් ඇහුවා පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය අවස්ථා ජීවිතේ කීයක් තියෙන්නේ කියලා. හුඟක් අය කිව්වා අතේ ඇඟිලි ගන්නටවත් නෑ කියලා. ඉතින් වැඩක් ඇහෙනවා. නේද? එහෙනම් වැඩක් නෑ. ගත කරන කාලය තව අවුරුදු 20ක් කියලා අපි උපකල්පනය කරා. ඒ කාලය තුල පස්වනක් ප්‍රීතියෙන් පිනා යන අවස්ථා කීයක් ඒද කියලා මම ඇහුවා. එතකොටත් කිය බොහොම අඩු ගාණක් කියලා. එහෙනම් ওই තුට්ටට ජීවත් වෙන්න. නේද? ඕකද ජීවිතයේ අර්ථය. ආන් මේ විදිහට අපි මේවා ගැන මෙනෙහි කරලා තේරුම් ගන්න ඕනේ හිත ධර්මයේ අලවා වාසය කරන්න අවබෝධය දක්වාම අවබෝධ වෙන මොහොත දක්වාම මේ ප්‍රීතිය කියන කොටසෙන් දායකත්වය දෙන්න ඕනේ අපිට මේ ගමන යන්න නම් හරිද ප්‍රීතිය කියන চৈতසිකය අපේ නේද? निराமிස ප්‍රීතිය කියන එක පැත්තෙන් අපිට සහයෝගයක් ඒකෙන් කරන කෘත්‍ය කෙරෙන්න ඕනේ කවදා වෙනකන්ද? අවබෝධය ඇති වෙන තුරුම. හොඳයි. දැන් අපි අද සාකච්ඡා කරන්නේ මේ ප්‍රීතිය කියන එකේ ඉහළම මට්ටමකටපත් වුනහම කියන එකට විරාමිස ප්‍රීතියෙන් ඉහළම තැනකටපත් වුනහම ඒ දායකත්වයට කියන ප්‍රීති සම්බෝධ්‍යංගය කියලා. හැබැයි ප්‍රීති ඒ කියන අවස්ථාවේදී ඒක විවේක නිස්සිතෝ විරාග නිස්සෙදෝ විරෝධ නිස්සිතෝ වස්සග්ග පරිණාමීයෝ ප්‍රීතිය කියලා කියනවා. හරිද? මොනවද මේ විවේකයන් කියලා කියන්නේ කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. එතකොට මේ විවේකය පින්නත් මේ කොටස් තුනකට බෙදෙනවා. කාය විවේකය, චිත්ත විවේකය සහ උපදි විවේකය කියලා. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියලා. කාය විවේකය කියන්නේ අපි මේ බොහෝ කාරණා වලින් අපේ මේ කය අපිට මේ තාමත්ම පීඩාකාරී තත්ත්වයන් අයින් වෙලා කටයුතු වලින් අයින් වෙලා යම්කිසි විවේකී ස්වභාවයකට පත් කරගන්න ඕනේ. නමුත් ඒක බොහොම ඕලාරික විවේකයක්. චිත්ත විවේකය කියලා කියන්නේ තරහෙන්, ඊර්ෂියාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, මාන්නයෙන්, ඒ වගේම නිත්‍ය හැඟීමෙන් ඒවායින් අයින් වෙලා හිත ඒකාරම්මණයක වැටෙන මට්ටමකට විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙන අවස්ථාව දක්වා චිත්ත විවේකයයි. ඒතර ඒක හින්දා අපිට විවේකයක් ලැබෙන්න ඕනේ. හරි. මෙන්න මේ විවේකයන් තවත් පිටක කාය විවේකය කියන එක අර්ථ දක්වන්න පුළුවන්. අපිට තියෙන මේ මේ කයට විවේකය ලබා දෙනවා කියන තැන පින්නත් මේ අපිට තියෙනවා මේ අපි දන්නවා අපි ඉන්නේ හරි සංසුන් ස්වභාවයක නෙවෙයි නොසංසුන් ස්වභාවයකයි. ඒක අපිට ඊළඟ බොජ්ජංගයේදී මම සාකච්ඡා කරන්න මේ හැම වෙලෙම අපි ඇවිස්සිච්ච දුවිලි ගොඩක් වගේ. හැම වෙලෙම මේ වේදනාවල්, සංඥාවල්, සංස්කාරයන්, විඥාන කියන ඒවා රාගයට මිශ්‍රිත හින්දා රාගයත් එක්ක මිශ්‍ර වෙලා තියෙන හින්දා හරීම මේ හතර හේතුවෙන් නිකන් නොසන්සුන් ස්වභාවයක. ඉල්ලන ස්වභාවයක. හැම වෙලෙම සැප වේදනා ඉල්ලන ස්වභාවයක. කලබල ස්වභාවයක. නොලැබුණොත් රත් වෙන ස්වභාවයක. ආශ්‍රව ධර්මයන් කියන්නේ ඇහැට පේන රූපයන් අපි ඇහැට දැකලා විඳාව වේදනාවක් තියෙනවා නම් ඒක අපෙන් අයින් වෙනකොට දැවෙන පිච්චෙන දේවල් වගේක් උපදිනවා. තැවිලි දැවිලි සහිත ආශ්‍රවයන් උපදිනවා. ඒකින්ද මේවා බලාපොරොත්තු වෙවි මේ ඔකගේම මිශ්‍රණයෙන් වෙලා තියෙන්නේ මේ වාගේ කිසි අර පස්සද්ධියක් නැහැ. හරිද? ආන් ඒකින්ද මේ කාය විවේකයක් අපිට නැහැ. වේදනා සංඥා සංකාර කියන ඒවාගේ යම්කිසි සංසිඳීමක් තියෙනවා නම් ආන්ගේ සංසිඳීමත් එක්කයි මේ කාය විවේකය කියන එක ඇති වෙන්නේ. හිතේ යම් සංසිඳීමක් තියෙනවා නම් ඒකත් එක්කයි චිත්ත විවේකය කියලා ඇති වෙන්නේ. එහෙනම් කාය විවේකයේ චිත්ත නැත්තම් අපි කොච්චර කායට විවේක දුන්නත් ලොකු පීඩාවක් තියෙන වෙලාවක නේද කයක් කය ඇඳ උඩ තියාගෙන විවේකයෙන් දින්නේ නෑ කොහොමවත් මේ විවේකේ ගන්න බෑ කායට විවේකේ ගන්න බෑ හරි එහෙනම් ඕවා ඒ පිළිබඳ අපි ඊළඟ වැඩසටහනේදී කතා කරමු. කොහොම නමුත් කාය විවේකයේ චිත්ත විවේකයේ උපදි විවේක කියලා එකක් වෙනවා. ඒ තමයි ඉතිරි කොටස. විස්කම්බන වශයෙන් විවේකයක් ලැබුණාට පින්නත් නේ. හරිද? දැන් අපි අර පොලිය ගෙවගෙව හිටියට ණය බරෙන් නිදහස් වෙන්නේ නැහැ නේද? ඒ වගේ මේ තල් ගහ කපලා දැම්මොත් ආයෙ රියලානේ නැහනේ. අන්න ඒ වගේ සම්පූර්ණයෙන්ම මේකේ ආයසරයක් තරහ ආදිය ඇති වෙන්නේ නැති වෙන අපි තරහක් ඇති වුනහම ඒක සංසිඳවා ගන්නවා මෛත්‍රියකින් අනාත්ම සංඥාවකින් අනාත්ම හැඟීමකින් නමුත් නැවත ඇති වෙන ස්වභාවයක් තියෙනවා නම් ආය ඇති නොවෙන්නම නේද ආය ඇති නොවෙන්නම මේක සකස් කර ගැනීමයි ඒ උපදීන්ගේ විවේකය කියලා කියන්නේ උපදී කියලා කියනවා උපදී කියලා කියනවා උපදී කොටස් හතරකට බෙදෙනවා කාම උපදී කියලා කාම උපදි කියලා කියන්නේ මේ පංචකාම සම්පත්තියටමයි. කෙලෙස් වලටම කෙලෙස් වලටම පංචකාම ගුණයට කියනවා කාම උපදි කියලා. අන්න ඊළඟට ක්ලේශ උපදි කියලා කියනවා ලෝභ අපේ හිතවල උපදින ලෝභ, දේශ, මොහ වලට. ස්කන්ධ උපදි කියලා කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් වලට. ඊළඟට අபிසංස්කාර උපදී කියලා කියන්නේ අර පුණ්‍යාභි සංස්කාර, අපුණ්‍යාභි සංස්කාර, ආනෙන්ජාභි සංස්කාරයන් කියලා කියන මේ නැවත භවය සකස් කරන ඒව උපදී විදිහටයි සලකන්නේ. හරි ඉතින් මේ වායෙන් අත මෙදෙන්න ඕනේ. ඒ වායෙන් අප අත මෙදෙන්න නම් අපි මේ හිතේ තියෙන ආසාවල් ප්‍රහීන කරන්න ඕනේ. ප්‍රහීන කරන තදාංග වශයෙන්, විස්කම්බන වශයෙන්, සමුච්ඡේද වශයෙන්. එතකොට අන්න ආයතරක් විවේකේ වැටෙනවා තදාංග විවේකේ ස්කම්බන විවේකය කියලා අපි දෙකක් කතා කරා තම සමුච්ඡේද. ඒ කියලා කියන්නේ මේ මට දැනෙනකොට ආය කවදාකවත් මේ සිතේ ආය මේ මේ තරහ කෙනෙක් උපදින්නෙම නැහැ. ආය මගේ සිතේ රාගය කෙනෙක් උපදින්නෙම නැහැ. හරිද මේ ලෝකය අරමුණු කරනකොට. හිතන්න මොහොතක්. මේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු ටික මැරෙනවා මං විතරක් ඉතුරු වෙලා. මේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු ටික මැරෙනවා කියලා උපකල්පනය කරලා මං විතරක් ඉතුරු වෙලා. මම පාරේ ඇවිදගෙන යනකොට මට හොයන්න දෙයක් තියෙනවද එතකොට? නෑ. ලෝකේ මට අරමුණු කර කර හොයන්න දෙයක් තියෙනවද රාගයෙන්? නෑ. මැරෙන්නේ නැතුවම මිනිස්සු ඔක්කොම මැරුණොත් ඒ මොකද්ද මම කියන්නේ? මගේ හිත අරමුණු කරන කියන්නේ මගේ හිත කිසිදු ලෝයේහි කිසිදු වස්තුවක් රාගයෙන් අරමුණු කරන්න දෙයක් නැහැ. රාගය උපදින්න ලෝකයේ කිසිම වස්තුවක් නැත්තම් මට ඒ මගේ උපදින රාගය අසරණ වෙනවද නැද්ද? ඒ රාග අරමුණක් නැහැ අරමුණක් ගන්න නිමිත්තක් නැහැ. ඔක්කොම නිමිති අසුබයි කියලා දැනিলা. ඇහැට පේන කනට ඇහෙන නාසයට දිවට ශරීරයට දැනෙන මනසට දැනෙන සියලු නිමිති සියලු අරමුණු පිළිකුලයි අසුබයි අසාරයි කියලා මගේ හිත මට පණිවිඩය දෙන දවසේ සම්පූර්ණයෙන්ම කොච්චර නිදහසක්ද බලන්න මට. මගේ හිත මොනතරම් සංසිඳීමක්ද බලන්න. ඇයි? දැන් තියෙන නොසන්සුන්කම. හැම මොහොතකම ඉන්නේ බලාපොරොත්තුවකින්, අපේක්ෂාවකින්. දකීවා, දකීවා, දකීවා නේද? ප්‍රිය රූප දකීවා කියලා. කැමති රූප දකීවා කියලා අතුලාන්ත තල්ලුවක් හැම නිමේෂයකම තියෙනවා. අන්න ඒකෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා අවබෝධයත් එක්ක. එයා කොච්චර ප්‍රීතියකින් ඉන්නවද ඒකට? නේද? හ්ම්. එතකොට ඒක ආය කවදාකවත් ඇති නොවන තත්ත්වයටපත් වෙනවා නම් අන්න සමුච්ඡේද වශයෙන් ලැබිච්ච විවේකය. තදාංග විවේක අපි විස්තර කරා, ඊයේ පෙරේදා විස්තර කරා තදාංග විස්කම්බන කියන්නේ මොනවද කියලා අර ප්‍රධාන සංඥාව ගැන කතා කරද්දී. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙන විදිහට අපේ සිත සකස් වෙලා තියෙනවා නම් අන්න එතන එනේන ඒවා එනේන අකුසල් ඒ කුසලයෙන් යටපත් කරමින් තියෙනවා නම් අන්න එතකොට කියනවා කුසල බලය වැඩි නම් ඒක සදාංග වශයෙන් යටපත් වෙලා තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණ වශයෙන්ම කුසලයේ යටපත් වෙලා අකුසලයේම අකුසලයේ යටපත් වෙලා කුසලයේම නීවරණාදී යටපත් වෙලා හිතේ කුසලයේ ප්‍රබල වශයෙන් නැగిලා නම් එතකොට කියනවා විස්කම්මන වශයෙන් තියෙන විවේකය කියලා. හරිද? ඒක එක ලොකු එකක් මං කිය එකයි. මේ මොහොතත් එක ප්‍රබල අවස්ථාවක් කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුචාවේ කිසිදයක් නැහැ. අර පොලිගේ වගේ හිතේ කරා ණය මුදලා සම්පූර්ණයෙන් ගෙවලා දැම්මා වගේ ඒ මොහොතේ. අර එන කෙලෙස් ධර්මයන් සම්පූර්ණයෙන් කැපිලා ගියා කියලා දන්නවනම් ආයෙ ගියලාන්නේ නැති වෙන්නම කැපිලා ගියා කියලා තමන් දන්නවනේ ඒකට කියනවා සමුච්ඡේද විවේකය කියලා. ඊළඟට නැවත නැවත යටපත් වෙවි ඇති වෙන ඒවා සම්පූර්ණයෙන් ඒවාගේ වෙනවීමක් තිබේද අන්න එතකොට කියනවා පටිපස්සද්දි විවේකය කියලා. හරිද? නිරෝධ සමාපත්තියටම කියනවා නිස්සරණ විවේකය කියලා. ඵල සමාපත්තියට. ඉතින් මේ වගේ தත්වයන් තුළ උපදිනාව යම් ප්‍රීතියක් තියෙනවා නම් අන්න ඒ ප්‍රීතිය තමයි ඒ කියන්නේ ඒවා අරමුණු විවේක නිස්සිත වූ විරාග නිස්සිත වූ විවේක නිස්සිත වූ කියලා කියනකොට එහෙනම් නේද මේ මාර්ගයට නිස්සිත වෙන ප්‍රීතියයි. ඒ කියන්නේ මොන අවස්ථාවේදීද? මාර්ග මාර්ග හිත උපදින වෙලාවේ. එහෙනම් අපි මේ නිවැරදි ප්‍රීතිය උපදවාගෙන ඒ ප්‍රීතිය වර්ධනය කරගත යුතු වෙනවා. කොතන දක්වාද? මාර්ග අවස්ථාව දක්වා. ඉතින් ඒක ලෝකාමිසයෙන් වෙන්වෙච්ච, කාමාමිසයෙන් වෙන්වෙච්ච, වට්ටාමිසයෙන් සසර යන්න හේතු වෙන්නේ නැති වෙන ආකාරයේ ප්‍රීතියක් හේතුයි. තණ්හාව දුර වෙන ආකාරයේ ප්‍රීතියක් කියන නිර්ාමිස ප්‍රීතියක් වෙනවා. ඉතින් අපේ හිත අර මතකනේ මම කිව්වා නේද මේ මේ එක කොටසක් ගැන විතරක් කියනකොට තව දේවල් ගැනත් මතක් කරන්න වෙනවා. ලෝකය අවබෝධ කරගන්න නම් ඉස්සෙල්ලාම කාගෙන් හරි මේ පිළිබඳ අසා දැනගෙන යම් නුවණක් ඇති කරගත යුතු තියෙනවද නැද්ද? ආන් ඒක තමයි පංච පාදානස්කන්ධය පිළිබඳව එහි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පිළිබඳ තියෙනා වූ නුවණ. කෙලෙස් ඉස්මතු වෙනකොට ඒ නුවණ තිබුණාට නේද කෙලෙස් ඉදිරියේ ඒ නුවණට මොකද වෙන්නේ? වැහෙනවා නේද? ඒ නුවණ නැති වෙලා යනවා. මොකද කෙලෙස් කෙලෙස් වලින් බාරිත වෙනකොට. එහෙනම් ඒ නුවණත් එක්කම යෙදිච්ච මොකද්ද තියෙන්න ඕන හැම වෙලේම? සිහිය තියෙන්න ඕනේ. දැන් මම මොකද්ද උදාහරණයක් හැමදාම කියන්නේ? මොකද මේ හැමදාම කිව්වත් කමන්නේ අපේ ජීවිතේට එකතු වෙන්න ඕන හින්දා. පරුස වචන කියන එක හොඳ නෑ කියන්නේ නුවණක් ඒක අපි දන්නව නේද? දන්න අය නොදන්න අය පරුස වචන කියනවා හොඳයි කියලා හිතාගෙන. අනිත් පැයට රිදවනවා. දන්න අය දන්න අය පරුස වචන කියන්නේම නෑ. එහෙමද? නොදන්න අය කියනවා. ඒකත් එයා දන්නේ නැහැ කියන්නේ හොඳ නැහැ කියලා දන්න අය. හා. ඉතින් ඒක හොයාගන්න ඕන අපි දිහා බලලා. අපි දන්නවද නැද්ද පරස වචන කියන එක හොඳ නෑ කියලා? දන්නවා. එහෙනම් පරස වචන කියන්නෙම නැද්ද? කියන්නෙම නෑ. කාටවත් කියන්නේ නෑ. පරස වචන කියන්නේ හිත රිදවන වචන. කෙනෙක්ව පරස කරන වචන. කියන්නෙම නැද්ද? හා. එහෙනම් ඇයි ඒ කියන්නේ ඇයි? නුවණ පිළිබඳ සිහිය නැති වෙන හින්දා. එහෙනම් නුවණ පිළිබඳ එහෙනම් සිහිය හැම වෙලෙම තියෙන්න ඕනේ. ඊළඟට සිහිය තියාගෙනම කියන වෙලාවල් නැද්ද? සිහිය තියාගෙනම වැඩි කරන අය නැද්ද? ඒ බෞද්ධත්වෝ කාමයේ වර්ධව හැසිරෙනවා නම් නේද? හුඟක් වෙලාවට එයා දන්නවද නැද්ද මේක වැරදි වැඩක් කියලා? නේද? වැරදි වැඩේ කියලා දන්නවා. එහෙනම් නුවණක් තියෙනවා. ඒ කරන් යන වෙලාවේ සිහියක් තියෙනවා. එහෙනම් තව එකක් අඩුයි. මොකක්ද අඩු? ඒ නැගිච්ච අකුසලය යට කරගන්න අවශ්‍ය කරන ශක්තිය හිතෙන් ආවේ නැහැ. ඒකට මොකද කිව්වේ? වීරය කියලා. ඉතින් වීරය එන්න ඕන හැටි නේද? බොහෝ ආකාර වශයෙන් අපි කතා කරා. හරි? එතකොට ඔය විදිහට ඔය පේනකට අවබෝධයට අවශ්‍ය කරන අංගයන් මොනවද කියලා අපිට හිමින් තේරෙනවද? ඊළඟ දැන් කතා කරමින් ඉන්නේ මේ ඔක්කොම ඔක්කොම තුල හිත අලවා තියෙන දේ තමයි අවබෝධයත් එක්ක නැත්නම් මේ මාර්ගයේ අපිට උපදින ප්‍රීතිය උපදවා ගන්න ඕනේ. ඉතින් එන්නේ ප්‍රීතිය තමයි වර්ධනය වෙලා වර්ධනය වෙලා හිණිපැත්ත දක්වාම මේ ප්‍රීතිය අපේ තුල සකස් වෙන්න ඕනේ මේ සාමිස ප්‍රීතියෙන් එහා ගිය ප්‍රීතිය. හොඳයි. කොහොමද මේ ප්‍රීතිය ඇති කරගන්නේ කියන එක දැන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. කොහොමද මම මේ ප්‍රීතිය ඇති කරගන්නේ කියලා. පින්නත් මේ මම මේ අතට මෙහෙම කියන්නම්. මේ මට අද දවසේ මේ ධර්මය ශ්‍රවණය වෙනකොට ලොකු සතුටක් ඇති වෙනවා. නේද? ඔය චුට්ට කියනකොටත් හිත ඇලුනද නැද්ද ධර්මයේ පැත්තේ? නේද? මම මේ නිර්ආමිෂ ප්‍රීතිය උපදවා ගන්න ඕනේ කියලා. නේද? ඒ සාමිෂ ප්‍රීතිය කියන්නේ මහා වැඩක් නැති එකක් කියලා. නිර්ආමිෂ ප්‍රීතිය උපදවන්න ඕනේ කියලා ඇලුනද නැද්ද? එහෙම සිහියක් උපදුනාද නැද්ද? මම වටින කෙනෙක් වෙන්න ඕනේ. මේ මොන වගේද මම මේ ඇලිලා ඉන්නේ? පුංචි සතුටක ඇලිලා පුංචි සතුටක් හැපේට තියාගෙන මම මේ ජීවිතය ගෙවනවා කියලා අදහසක් ඇති වුණා නේද? මම අරන් එන පරණ වාහනයක් ගෙදර. ඇදගෙන එන්න මේක. ඇදගෙන ඇවිල්ලා මේකට තෙල් දාලා මේකට ඔය නේද ග්‍රීස් ටිකක් එහෙම දාලා එක එක ඒවා කරලා මේ බලන මේක පණ ගන්න ගන්න. මහන්සි වෙනකොට එක සැරයක් පණ ගන්න එනවා. හරි. එක සැරයක් පණ ගන්න ඉඳලා නවතිනවා. දැන් මට මොකද තියෙන අදහස? සතුටුද නැද්ද? සතුටි ඇයි? මේක පණ ගැන්වෙන ස්වභාවයේ දැනට තියෙනවා. හරි දැන් ඉතින් නැවතුණා තමයි. උත්සාහ කරොත් මේක පණ ගන්න ගන්න පුළුවන්. තව අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් නැත්තම් ඉස්සෙල්ලා මේක ස්ටාර්ට් කරගන්න මම මහන්සි වෙන්න එපා. එහෙනම් මේක ස්ටාර්ට් වෙන ස්වභාවයේ තියෙනවා. නේද? ධර්මය ඇහෙනකොට පණ ගැන්වුණාද නැද්ද? තේරෙනවද මම කියන්න හදන තේ? මගේ මේ මානසිකාරය කියන උපකරණය ධර්මය ඇහෙනකොට පණ ගැන්නුණා නේද? මේ වෙලාවේ දැඩි අදහසක් තියෙනවා මම නිර්ආමිෂ සත්ක හොයන්න ඕනේ කියලා. ඔක්කොම එහෙමයි කියලාද හිතන්නේ? මම පාරේ බැහැලා බස් නැවතුම් පොලකින් ඔක්කොටම වෙන්න කියලා ওই ටික කියනවා. කිව්වොත් මොන වෙයිද? භාගයට භාගයක් මොනවද මට කියන්නේ? උන්නාන්සේට ටිකක් පිස්සු වගේ. එහෙනම් පණ ගන්නේ නැති නැති එන්ජින් වගේ ලෝකේ තියෙනවා. දැන් පණ ගන්නුනා නම් සතුට වෙන්න ඕනේ මට තියෙන්නේ පණ ගන්න වෙන જાතියේ උපකරණය සසර පුරුද්දක් තියෙනවා ධර්මය ඇහෙනකොට ධර්මයේ හිත ඇලෙන ස්වභාවය තියෙනවා. දැන් එහෙනම් මොකද කරන්න ඕනේ? එක දිගට පණ ගන්නවාගෙන වාසය කරන්න නම් මේ ඇහිච්ච ටික හින්දා පණ ගන්නුනා නම් නේද? ඇහිච්ච ටික මාත් එක්ක මෙනෙහි කරානේ. ඒ මෙනෙහි කරනකොට පණ ගන්නුනා නම් නැවත නැවත මෙනෙහි කරන්න ඕන. ආන්ගේ ප්‍රීතිය මේ ධර්මයේ ධර්ම ප්‍රීතිය හිතේ තදින් උපදවාගෙන වාසය කරන්න උපක්‍රම 10ක් තියෙනවා පින්වත්නි. ඒ 10න් පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ ගැන මෙහි කරන එක. බුදුරජාණන් වහන්සේ ගැන මෙහි කරන එක. හරි. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ගැන මෙහි කරන එක. උන්වහන්සේගේ බෝධිසත්ව ජීවිතය ගැන මෙහි කරනවා. මට ලැබිච්ච දායාදයක් විදිහට මෙනෙහි කරනවා. මං අහන මේ අත්තන්ගේ මම මේ බණ කියනකොට මගේ හිතේ කුසල් උපදිනවා. නේද? මට නුවණ ඉපදිලා තියෙනවා. ඒ නුවණ මට ආවේ කාගෙන්ද? ආසන්නම කාරණාව කවුද? මගේ පළවෙනිම දෙමාපියෝ. ඊළඟට ගුරුවරු, ධර්ම ගුරුවරු, කමඨහන් ගුරුවරු නේද? මේ ඔක්කොම කියපු දේවල්, අහපු දේවල් හේතුවෙන් මට දැන් මේ ධර්මයේ ගලාගෙන ඒවා සකස් වෙලා. ඒ ගුරුවරුන්ට ආවේ කොහෙන්ද? ඒ අයගේ ගුරුවරුන්ගේ. ඒ ගුරුවරුන්ට ආවේ කොහෙන්ද? ඔහම පොලිමර උඩ උඩ උඩ උඩ හොයාගෙන හොයාගෙන හොයාගෙන කොහෙද නවතින්නේ? බුදුරජාණන් වහන්සේගේ. බුදුරජාණන් වහන්සේට ආවේ කොහෙන්ද? පාරමිතා ශක්තියෙන් නේද? ඒ භව ගානක් පුරපු නේද? පාරමිතා ශක්තිය හේතුයෙන් උපදනා වූ කුසල අකුසල පිළිබඳ වූ නේද? අසම සම දැනුම. එතකොට එතනින් මෙහාට ආපු ඒ ගැලීම අදර්මන්තෙක්ම ගන්නවා. එතකොට එහෙම එකක් නැති වුණා නම් කාටද කියන්නේ නේද කාටද කියන්නේ මොනවද කරන්නේ ලෝකයෙන් සතුට උපදවන්න උත්සාහ කරන අපිට ලෝකයේ පැත්තක තිබ්බාවේ ලෝකය නැතුව හිතේ සතුට උපදවා ගන්න විදිහ නේද කියලා දුන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය නැත්තම් අපි කොච්චර අසරණද නේද එහෙනම් මම කොච්චර භාග්‍ය සම්පන්නද දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් මට ලැබිලා තියෙන බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක එතකොට මට හැම දෙයකටම විසඳුමක් හම්බෙලා. එවැනි වූ බුදුරජාණන් වහන්සේ කියලා. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ කියලා ඒ ಗುಣ දැනගෙන භගවා අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචර්ණ සම්පන්න ආදී වශයෙන් ඒ ගුණයන් දැනගෙන කොයිතරම් නිර්වෘල් නිර්වෘල් ශාස්ත්‍රවේදයන් වහන්සේ නමක්ද මට ලැබිලා තියෙන්නේ නේද කිසිදු ධර්මයක අඩුවක් නැතුව මගේ මේ මානසික කාර්යය සකස් කරගන්න අරමුණු වෙනස් කරලා නිවැරදි චින්තනයක් ඇති කරගන්න උසස් මානසිකත්වයක් ඇති කරගන්න අවශ්‍ය කරන සියලු දේම දේශනා කරපු උත්තමයන්න් වහන්සේ නමක් මට ශාස්ත්‍රයන් වහන්සේ නමක් විදිහට ලැබිලා. උන්වහන්සේ කියන දේ කරන කරන දේ කියපු. සහ සියලු ආදර්ශයන්ගෙන් යුක්ත තමන් වහන්සේ අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරන්න කියලා අවවාද කරපු රහසෙන්වත් පවු නොකරපු ඕනෑම කෙනෙක් দমনය කරන්න පුළුවන්කම තිබුණ මහා උත්මයෙක් මට ශාස්ත්‍රයන් වහන්සේ නමක් විදිහට ලැබිලා කියලා මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය පිළිබඳව අදහසකින් අපි මෙනෙහි කරන්න ඕනේ. හරි මේ මනුෂ්‍ය ජීවිතය කියන එක පිළිබඳව මේ වගේ නිකන් ඉඩම් කෑල්ලකට, ගේ කෑල්ලකට, මස් පැකට් කීපයකට මොනවද මස් පැකට්? ගෙදර තියෙන මස් පැකට් දන්නවන්නේ කිලෝ 70 ඒවා තියෙනවා, 80 ඒවා තියෙනවා, 60 ඒවා, 40 ඒවා, එතන කිලෝ 15 වෙනි සේවාවක් තියෙනවානේ නිදලාම. එහාට මෙහාට දුන්න මේ මස් පැකට් කීපයකට මේක සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරලා මුළු ජීවිතේම ඒ වගේ දෙයකට කැප කරා කියලා ඇති වැඩක් වෙන්නේ නෑ. ඊට ඉහා ගියද ලොකු දෙයක් කරගන්න තියෙනවා අපිට. ඇයි කියලා දන්නවද? හ්ම්. මේ බලන්න. ගොවිය ගොවිතැන් කර කර ඉන්නවා. ඉන්න වෙලාවක විය ගහ කැඩෙනවා. කැඩලා ඔන්න එතනම අතහැරලා දානවා. හයියෙන් වහින්න ඕනේ. රහලාල කුඹුරේ නියරවල් උතුරා යන විදිහට ලොකු වැස්සක් එන්න ඕනේ. ඇවිල්ලා මේ වියගහ පාවෙන්න ඕනේ. ගමුන්දේ අරගෙන ගියොත් එහෙම මේක ලිපිය දානවා. නේද? වෙන කෙනෙක් මේක ගත්තොත් හරක් බඳින්න ගන්නවා. ඒ මොකක්වත් නැතුව මේක ඇලකට වැටෙන්න ඕනේ. අද මේ පායගෙන ඇවිල්ලා. ඇලේ ගල්ලස් හිර වෙන්න බෑ. කටුමදුලස් හිර වෙන්න බෑ. ඒ කොහේවත් හිර වෙන්නේ නැතුව නේද විය සීදුර තියෙන මේ කෑල්ලම ගඟකට වැටෙන්න ඕනේ. ගඟේදී මේක ඒකම ඒක විසින්ම දිරලා යන්න පුළුවන්. නැත්නම් වැලියස් යන්න පුළුවන්. මිනිස්සු කවුරු හරි ගන්න පුළුවන්. සත්තු කවුරු හරි ගන්න පුළුවන්. අමනුෂ්‍යය ගන්න පුළුවන්. ඒ මොකක්වත් නැතුව මේක මහා මොහොත දක්වාම යන්න ඕනේ. මහා මොහොතේ ගියාට පස්සේ අවුරුදු 100කට සැරයක් උඩට එන කැස්බෑවේ උඩට එන්න ඕනේ. එදා හඳ පායලා තියෙන්නත් ඕනේ. හරිද? කොහොමද කොහොමද සම්භාවිතාව? කොතර අඩු දෙහෙම වෙන්න තියෙන ඉඩකඩ නේද? ඒ ඔක්කොමත් හරි මේ කැස්බෑව උඩට එනකොට එයාගේ ඇහැ මේ හරියටම අර වියසිදුරට එන්නත් ඕනේ. ඕකේ ඔක්කොම විය හැකියාව කොච්චරද ඒක ආය දෙකෙන්ම වැඩි වෙනවා. ඒක ඇහැ කනයි. කන ඇහැ නෙවෙයි අනිත් ඇහැ ඒකේ වදින්නම ඕනේ. අන්න ඒ සිද්ධිය සිද්ධ වෙලා ඒ කන කැස් බෑවා වියසිදුරෙන් අවුරුදු 100කට තරයක් මෙයා ගොඩ එන්නේ. නේද? එතකොට වියසිදුරෙන් අහස බලනවා කියන සිද්ධිය දුර්ලභ එකක්ද සුලභ එකක්ද? මොකද්ද? එහෙමද හිතන්නේ? දුර්ලභ සුලභ කියන්නේ සාපේක්ෂ ධර්මතා. අද ඒ කියන්නේ එකකට එකක් සංසන්දනය කරලායි දුර්ලභයි සුලභයි කියන්න ඕනේ. සංසන්දනය කරලායි දුර්ලභ සුලභ කියන්න ඕනේ. ඔන්න ඒ සිද්ධිය සුලභයි කියනවා. මොකකට වැඩියද? මනස ජීවිතයක් ලැබෙනවට වැඩිය කෙනෙකුට. හරි එහෙනම් මේ ලැබිච්ච එකේ වටිනාකම අපිට නැහැ. හරි ඒ මදිවට නේද මෙච්චර දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබිච්ච වෙලාවේ මට නිවැරදි ශාස්ත්‍රඥ වහන්සේ නමක් ලැබිලා කියලා බුදුරජාණන් වහන්සේ ගැන තමන් මෙනෙහි කරන්න ඕනේ. ආන්ගේ මෙනෙහි කරනකොට අර පොඩි පොඩි ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා පින්නන්නේ. අර මේක මහා කෝලමක් වෙලා තියෙන්නේ. අර මේක හොඳට තේරුම් ගන්න ඕනේ අපි මේ ප්‍රීතිය උපදවා ගන්න විදිහ. ඒ ගේහ නිස්සිත දෝමනස්යන් තියෙනවානේ අපිට. ඒ කියන්නේ මේ ගෙවල් වල ඉන්නකොට තියෙන දෝමනස් වර්ගයක් තියෙනවා. ආන්ගේ ගේහ නිස්සිත දෝමනස්යන් අයින් කරගන්න කියනවා. කොහොමද දන්නවද? නෙක්කමන සිත දොමනස්සේ භාවිතා කරලා. මේක මෙහෙම කරලා තේරෙන්නේ ඔන්න බලන්න මම මෙහෙම කියන්නම්. මම හැමදාම පාර යනකොට මගේ ගෙවල් ළඟ ඉන්න කාත් එක්ක හරි හිතවත් කෙනෙක් එක්ක කතා කරලා යනවා. එයාත් එක්ක කතා කරේ නැත්නම් මට හරියට හිතට දුකයි කියලා හිතනවා. ගෙදර යනකොට කතා කරලා යනවා. දැන් මට ගෙදර ලොකු උත්සවයක් ඇවිල්ලා. සතියකින් තියෙනවා මට මේ උත්සවය ඉතා සාර්ථකව කරගන්න. දැන් මට වෙනත් දුකක් ඇවිල්ලා තියෙනවා. වෙනත් පීඩනයක් ඇවිල්ලා තියෙනවා. ඇයි? මම මේක සාර්ථක කරගන්න ඕනේ කියලා. මම එහාට මෙහාට දුවනවා දැන්. හරිද? මම එහාට මෙහාට දුවනවා ඉක්මනට මේක ඇයි මට වෙන දෝමනස්සයක් ඇවිල්ලා තියෙන්නේ? නේද? වෙන වෙන අරමුණක් තියෙනවා. ඒක කරගන්න බැරි වුණොත් ලොකු දුකකටපත් වෙනවා කියලා මම දන්නවා. ආන්ගේ අරමුණ මට තියෙන හින්දා අර ළඟ ඉන්න එක්කෙනත් එක්ක කතා කරලා ගියේ නැහැ කියලා මට ප්‍රශ්නයක් තියෙනවද? වෙනදා වගේ නැහැ කතා කරන්නේ නැතුව යනවා. ගානක්වත් නැහැ. ඇයි ඒ? ඊට වැඩිය දුකක් සිද්ධ වෙනවා. ඒ වගේ මේ එක එක්කෙනාගේ මේ වචන, එක එක්කෙනාගේ ක්‍රියා නේද? පොඩි පොඩි දේවල් අරක නැති වුණා, මේක නැති වුණා, සිහිවට නෙවිඳුණා කිය අපි මැරෙන්න හදනවා නරේ. ඇයි? ලෝකයේ ධානලාභීන්, ලෝකයේ මාර්ගඵලලාභීන්, ලෝකයේ නොයේකුත් වටින මිනිසුන් නේද? අන්න ඒ ඒ උතුම් தත්ත්වයටපත් වෙච්ච වත්තුනේ බුදුරජාණන් වහන්සේ නිසායි. අන්න ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයෙන් උතුම් තත්වයට පත් වෙච්ච ඇත්තෝ ඒව කරගත්ත මම මේ බුද්ධ ශාසනය දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබලා ඉපදිලා මට තාම ඒක කරගන්න බැරි වුණා ඉක්මනටම කරගන්න ඕන කොයි මොහොතේ මගේ මරණය සිද්ධ වෙයිද දන්නේ නැහැ කියලා අන්න විරාගයට හේතු වෙන දෝමනස්යක් තියෙනවා. නෙක්ඛම්මයට හේතු වෙන දෝමනස්යක් තියෙනවා. ආන්ගේ දෝමනස්ය ඉපදුනොත් ওই පුංචි පුංචි ප්‍රශ්න ටික ඔක්කොම ඉවරයි. කවුරු හරි ඇවිල්ලා මොනවා හරි කතා කරනවා අනේ මේ පැත්තට ඉන්න මට මේ වෙන වැඩක් තියෙනවා. නේද? ඌවා ගැන මට මේ දැන් වයසට ගිහිලා මට මේ ඉඩම් ගැන, ගෙවල් ගැන, දොරවල් ගැන, මේ විවාහ ගැන නේද? කෝලම් කතා කර කර එක එක්කෙනාගේ උපදු පහහ ඉන්න වෙලාවක් නෑ මට මොකද නේද බුදුරජාණන් වහන්සේ මට හම්බෙලා තියෙනවා. ඒකින්ද මට වෙන වැඩ වගේක් තියෙනවා කියලා තමන්ගේ හිතෙන් ඒව බැහැර කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකයි කිව්වේ ඒ දෝමනස්සෙ උපදින්න ඕනේ කියලා. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට අපේ හිත සකස් වෙලාද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. ඉතින් ඒ එහෙම සකස් කර ගන්න නම් මේ මහා උත්තරමයන්න් වහන්සේ ගැන තමයි මෙනෙහි කරන්න ඕන. කරපු කැපකිරීම ගැන මෙනෙහි කරන්න ඕන. පාරමිතා පුරන්න වින්ද දුක් වින්ද ඔක්කොම දුක් වින්දේ මං වගේ කෙනෙකුට පිට වෙන්න. නේද? ඒ ගැන දැනෙන්න ඕනේ. ඒ ගැන මට මහා ප්‍රීතියක් උපදින්න ඕනේ මට බුදුරජාණන් වහන්සේ ලැබිලා. අඩුවක් නැතුවම ලැබිලා වෙනන්නේ. අඩුව දැනට තියෙන එකම අඩුව තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශරීරය නෑ. එතරම්. ඒ ශ්‍රී ශරීරය අපිට ස්පර්ශ කරන්න නෑ. අනිත් සියලු දේ තියෙනවා. ඇහෙන් දකින්න නෑ. අනිත් සියලු දේ තියෙනවා. ඒ ධර්මයේ තියෙනවා කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න අවශ්‍ය කරන සියලු ධර්මය දේශනා කරලා තියෙනවා. ඒකින්ද අන්නේ විදිහට බුදුරජාණන් වහන්සේ ගැන ඒ තියෙන උත්කෘෂ්ඨ ස්වභාවය ගැන මෙනෙහි කරපුවාම අපේ හිතේ මහා සතුටක් වෙනවා. මට කවුරු නැතත් කමක් නැහැ. මට මොනව නැතත් කමක් නැහැ. මගේ හිතේ සැනසීම උපදවා ගන්න පුළුවන්. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නේද මට මගේ ජීවිතයට ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම තමයි මේකත් එක්කම මිශ්‍ර වෙලා යන්නේ ධම්මානු ධම්මානුස්සති. අනුස්සති කියන්නේ නැවත නැවත නැවත නැවත සිහි කිරීම. අනුස්සති කියන්නේ නැවත නැවත සිහි කිරීම. එතකොට බුද්ධානුස්සති කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන නැවත නැවත සිහි කිරීම. ධම්මානුස්සති කියන්නේ ධර්මය ගැන නැවත නැවත සිහි කිරීම. ඉතින් ධර්මය ගැන සිහි කරොත් නම් පින්වත්නි හරි තමයි දැනට අපිට ඉන්න ගුරුවරයා. නේද? මේ ශාස්ත්‍රු ශාසනයෙහි දැන් ඉන්න ශාස්ත්‍රඥයන් වහන්සේ කවුද? ධර්මයයි. ඇයි එහෙම සම්මා සම්බුදුරජාණන් දේශනා කරේ? හරි මේක අපි තේරුම් ගන්න ඕන හොඳටම. හිතට එකඟව ජීවත් වෙන එක හරියද? අපි කියන හිතට එකඟව ජීවත් වෙනවා මං කියලා. ආඩම්බරෙන් කියන්නේ හරියද? හරියද? වැරදිවද? <laughs> විතක හරි විතක නේද? විතක හරි කියන්නේ කොයි වෙලාවකද හරි? හිත හරි දෙයට එකඟනා. නේද? අපේ හිත වෙලාවකට වැරදි දෙයට එකඟයි. මම හැමදාම කියන්නේ දැන් මම හිතට එකඟව ජීවත් වෙන එක හරි කියලා හිතා ඉන්නවා කියනකොට අසත්පුරුෂයෙක් ඉන්නවා. මම හිතාගෙන ඉන්නේ මට දැනෙන්නේ එයා සත්පුරුෂයෙක් කියලා. හරි? මං අද හැන්දෑව මොකද දැන් කවුරු හරි මගෙන් අහපුවා හිතට එකවම කියනවා අපේ ආතරම් හොඳ මනුස්සයෙක් නෑ කොහෙවත්වත් නෑ ඒක හිතට එක කොහමයි කියන්නේ හරි මම අද රෑ කොහොම හරි රෑ මධ්‍යම රාත්‍රිය දැනගන්නවා මෙයා හරිම අසත්පුරුෂයෙක් කියලා කවුරු හරි කියලා මොන හරි කරලා දැනගන්නවා දෙහිම මාර්යාගෙන වර්ණනා කරා හිතට එක්කම දැන් උදේ උදේ මම මාර්යාගෙන වර්ණනා කරන්නේ අසත්පුරුෂයෙක් කියලා හිතට එකමයි නේද නමුත් හරි දෙයට එකඟ නම් හිත අන්න ඒ හිත හරි එහෙනම් කො එක එක්කෙනා එක එක්කෙනාට මේ ලෝකයේ තියෙන එක එක දේවල් දැනෙන්නේ එක එක විදිහට. කාටද දැනන්නේ හරියටම දැනෙන්නේ. යම් අරමුණක් ඉදිරියේ නිවැරදිම හැඟීම, නිවැරදිම හඳුනා ගැනීම, නිවැරදිම වේදනාව, නිවැරදිම සංස්කාරය උපදින්නේ කාටද? ඒ අරමුණෙහි යථාභූත ස්වરૂපය සත්‍ය වශයෙන්ම දන්න කෙනාට. ඒකට එහෙම එහෙම දන්න කෙනෙක් තුළ ඉපදිය යුතු ධර්මතා හිතේ ඉපදින ඕන හැඟීම් පිළිබඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. ඒ අනුව ධර්ම ඉපදිච්ච උතුම් පුද්ගලයෝ ඉන්නවා කවුද? රහතන් වහන්සේ. එහෙනම් රහතන් වහන්සේගේ චින්තනය කියලා එකක් තියෙනවා. ඒ රහතන් වහන්සේගේ චින්තනය ගැන අපිට ධර්මයෙන් ඒ චින්තනයට ළඟා වෙන සියලුම පියවරවල් ටික ධර්මයේ තුල හම්බෙලා තියෙනවා. ඒ චින්තනය මගේ సంతානයේ සකස් කරගන්න ඕනේ. ඒ ටික ඔක්කොම මට හම්බෙලා තියෙනවා. එහෙනම් මම සංසන්දනය කරන්න ඕන කාත් එක්කද මගේ හිත? රහතන් වහන්සේගේ චින්තනයත් එක්ක නේද? සංසන්දනය කරන්න ඕනේ. හරි. දැන් මම එකපාරටම කියන මේ අත්තන්ට මේ දන්නවද වැඩක් මම රහත් නේ කියලා. දැන් මොකද මම කරන්න ඕනේ? මේ අතට අතට එහෙම දන්නේ නැහැ. නේද? කිව්ව ගමන් වන අපේ බණක් කිව්ව බණ 100 ගණනක් කොහොමද කිව්වා ඔන්න වැඩේ නම් වෙලා තමයි නැත්තම් උන්වහන්සේ එහෙම බණ කියන්නේ නැහැ කිය කිය හොඳ මුලාවකටපත් වෙන්න පුළුවන් දෙයිද මට ඕනවත් මං කියන මොකද දැන් මොකද දැන් මේ මෙච්චර කල් බණ කිව්වා මට කිසිම ස්වාමීන් වහන්සේ නමක් දැන්නෙත් නැහැ තාම හරි කවුරුත් මට අභියෝග කරන්නෙත් නැහැ මොකක්වත් නැහැ ඉතින් ටික ටික ටික ටික මගේ මාන්නේ හැදෙන්න පුළුවන් හැදිලා ඉවර වෙලා මම ප්‍රකාශ කරනවා මේ වගේ තැනකදී මම රහත් කියලා එහෙම වුණොත් මොකද වෙන්නේ අන්න එදාට අපිට කරන්න වැඩක් තියෙනවා අපේ ධර්මය පිළිබඳ නුවණ අඩුයි. ඒක ගවේෂණය කරලා තිනවා අඩුයි. හරිද? නිවන් දකින්නේ නැතුව පින්වත් මේ ධර්මය පිළිබඳ අපිට දැනීමක් ඇති කරගන්න ධර්මයේ ගවේෂණය කරපු කෙනාට බහසෘත භාවයක් තියෙනවා. රහතන් වහන්සේගේ හැසිරීම රහතන් වහන්සේගේ ජීවිතය රහතන් වහන්සේගේ සිතුවිලි නේද? රහත් උත්තරමයන් වහන්සේ නමක් කටයුතු කරන විදිහ ගැන අපිට අනුමාන ඥානයක් තියෙන්න ඕන ධර්මයේ ගවේෂණය කරලා. ආන්ගේ ධර්මයේ තියෙන කල් ශාස්ත්‍රෝරයා කිව්ව එකයි. හරිද? බුදුරජාන් වහන්සේ හිටියනම් කවුරු රහත් කිව්ව ගමන් අපි මොකද කරන්නේ? කුදරලා අල්ල ගන්නවා. මෙහෙනවා යන්න. ආ බුදුහාමුදුරන් අහලා බලමු. නේද? කට්ටිය එකතු වෙලා නේද? කුදරලා අල්ලගෙන එකන් ගිහිලා පරීක්ෂණයට භාජනය කරන්න පුළුවන්. දැනුත් පරීක්ෂණයට භාජනය කරන්න පුළුවන්. කුදරලා අල්ල යන්න ඕනේ නැහැ. කොහොමද? එතුමාගේ හැසිරීම අපි ගවේෂණය කර කර සංසන්දනය කර කර බලනවා රහත් උත්තමයාගේ හැසිරීම ගැන අපි රහත් නොනට ධර්මය තියෙනවා සංසන්දනය කරන්න. Tamanටම සැක උපදිනවා. දැන් මට සැක උපදිනවා. මම රහත් වෙලා දප්පේ. හ්ම්. කෙලස් එන්නේත් නැහැ වගේ. රහත් වෙලා දප්පේ කියලා සැකයක් උපදිනවා. මම මොකද කරන්න ඕනේ? අනුන්ව පැත්තකින් තියන්න ඕනේ. මම මොකද කරන්න ඕනේ? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තියෙනවා. ආන් ඒකත් එක්ක මගේ සිතුවිලි සංසන්දනය කරලා බලනවා. සෝවාන් පුද්ගලයාගේ ලක්ෂණ පිළිබඳ ධර්මයේ ඕනෑතරම් හොයාගන්න තියෙනවා. අයින් වෙන දේවල් ගැන තියෙනවා. අයින් වෙච්ච පුද්ගලයාගේ සිතුවිලි ගැන තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? සංසන්දනය කරලා තමන්ම විනිශ්චයකට එනවා. අරියකාන්ත සීලයෙන් සමන්නාගතයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම ආනන්ද හාමුදුරුවෝ පුදුම වද වගේක් දුන්නා. මොනවද? නාදිකා ග්‍රාමයට ගිහලා ඉවරක් නැතුව අහනවා අහවලා කොහොමද අහවලා කොහොමද අහවලාගේ මරණය කොහොමද ඉවරක් නැතුව අහන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මේ ධර්ම පරියාය දේශනා කරා. කෙනෙක් සෝවාන් කියලා දැනගන්න විදිහ දේශනා කරා. අචල ශ්‍රද්ධාවෙන් යුක්තයි අරියකාන්ත සීලේ යුක්තයි කියලා දේශනාවේ සඳහන් වෙනවා. තවත් එක එක සූත්‍ර ධර්ම වල තපති කියන සූත්‍ර ධර්මයේ තියෙන මසුරු මල අයින් කරගෙන වාසය කරනවා කියලා. ඉතින් මේවා අපිට ගවේෂණය කරන්න පුළුවන්. ගවේෂණය කරලා හොයාගන්න පුළුවන්. එහෙනම් අපි මුලාවට වැටෙන්නේ නෑ. අන්න ධර්මය ගැන මෙනෙහි කරපුවාම අපිට මහා සතුටක් ඇති වෙනවා. ඇයි? ශාස්ත්‍රීය ධර්මය ඇත. එහෙනම් සංසන්දනය කරලා මට නිවැරදි තීරණයක් ගන්න පුළුවන්කම තියෙනවා මාව අසරණ නෑ කියලා. පුදුමාකාර ප්‍රීතියකට සිතපත් වෙනවා පින්නත්. ඒතකොට බුද්ධානුස්සතිය වගේම ධම්මානුස්සතියත් අපිට ඉහළ දායකත්වයක් ලබා දෙනවා Tamanට ප්‍රීතිය උපදවා ගන්න. අපි යුවා පැත්තකින් තියලා ගඩොල්, වැලි නේද? එතකොට සිමෙන්ති, කොන්ක්‍රීට්, යකඩ කෑලි, වාහන, අතේ තියෙන අර ෆෝන් නේද? ඒ වාගේ දේවල් වලින් ප්‍රීතිය උපදවා ගන්න ගන්නවා. මෙච්චර වටිනා ශාස්ත්‍රවරයෙක් ශාස්ත්‍ර ශාසනයක් ධර්මයක් තියෙද්දී නේද? අපි ප්‍රීතිය උපදවා ගන්න භාවිතා කරලා තියෙන්නේ. එතන ගෙදර තියෙන මස් පැකට් ටික. හ්ම්. ඒවා දැකීමෙන් උපදනා වූ සතුට. අන්තිමට මස් පැකට් එක මොකද වෙන්නේ? ගල් වෙනවා දවසක. අන්තිමට මේ පැකට් එක ගෙදර තියාගෙන පෙට්ටි එකක් දාලා පහනුත් පත්තු කරලා ලයිටුත් දාලා ලයිට් වලුත් දාලා මලුත් තියලා ඇඳුනුත් අඳලා මැරෙන්න හදන ඇතෙන්ට වෙලා. නේද? හ්ම්. ඕක තමයි අවසානය. ඉතින් ඒ වගේ එකටද මගේ මේ ජීවිතේ ලැබුණේ මට. එහෙම වැඩකට හම්බුනේ. අන්තිමට අන්තිමට මලමිනියක් ගාව අඬාඩ ඉඳලා මලමිනියක් ළඟට වෙලා අඬාඩ ඉන්නද මගේ මේ ජීවිතේ හම්බුනේ. ඒකට මම ජීවත් වෙන්නේ. නෑ ඊට වැඩිය ගොඩාක් එහා ගිය වටින තත්යකටපත් වෙන්න පුළුවන්කම තියෙද්දී මං කුමක්ද මේ කරන්නේ කියලා කල්පනා කරන්න ඕනේ. හරිද? සතුට ඇති කරගන්න ඇහැ කනනාසය දිය ශරීරය හම්බුණා මනස හම්බුණා ඊට එහා ගිය සතුටක් ඇති කරගන්න ක්‍රමවේදයකුත් මේ මානසික කාර්යතර බුදුරජාණන් වහන්සේ මට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒකින්ද බදු දුන්න හිත අපහු ගන්න කියලා අන්තිමට කියනවා. 99 අවුරුද්දකට බදු දීලා තියෙන දැන් ගලවන්න දෙසි නෑ හැබැයි. තමන්ගේ හිතේ උපදින ප්‍රීතිය අනුන්ට බදු දීලායි තියෙන්නේ. අනුන් මත රඳා පවතින ප්‍රීතියක් තමයි ඔය පැත්තේ තියෙන්නේ. නේද? එන්න එකෙන් හිත අයින් කරගන්න මට කියලා හම්බෙච්ච මේ හිත නේද? Tamanට තනියම සැනසෙන්න පුළුවන්. ඇතුලාන්තයෙන් දෝරේගලා නූල්පතක් වගේ මහා ප්‍රීතියක් උපදවා ගන්න පුළුවන් ධර්මයක් අපිට තියෙද්දී කියලා ධම්මානුස්සතිය වඩන්න ඕනේ. ඒ ඊපස්සික ස්වභාවය. ඉතින් ඒ තව තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න ප්‍රීතිය උපදවා ගන්න කල යුතු දේවල්. ඉතින් ඒවා ගැන කතා කිරීම තියලා පැත්තකින් අපිට ඊළඟ දවසේ අපි ඒක ගැන සාකච්ඡා කරනවා. මොකද මම කිව්වා බුද්ධංග දේශනා ටික පටන් ගද්දිම වැඩ පටන් ගන්න බෑක් වෙන්න කියලා. මුළු දේශනා මාලාවෙම තියෙන බුද්ධංග ධර්ම ටිකේ කරන්න ඕන වැඩ. මොකද මම පටන් ගන්නකොටම කිව්වේ හිතුවක්කාර ළමයේ කියලා චූටි කාලෙම දැනගත්තාම දෙමාපියෝ ගොඩාක් කැපකිරීම කරලා ඒ ළමයාව සකස් කරනවා. අසාධ්‍ය රෝගියෙක් කියලා වෛද්‍යවරයෙක් දැනගත්තාම ගොඩාක් කැපකිරීම කරලා ඒ රෝගියාව නිරෝගී කරන්න කටයුතු කරනවා. ඒ වගේ මේ අපිට ලැබිලා තියෙන තමන්ගේ මනස දිහා ඊටාම සත්‍යවාදීව නිර්වෘල්ව තමන්ම හැරිලා බලපුවාම මේක අසාධ්‍ය රෝගියෙක් වගේ. මේක ළමයෙක් නෙවෙයි කුළුහරකෙක් වගේ. එහෙනම් මේක සකස් කරන වැඩපිළිවෙල තමයි බොජ්ජංග ධර්ම දේශනා මාලාවේ අපිට හම්බුනේ. කවදා කොතෙන් යනකම් සකස් කරන වැඩපිළිවෙලද පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අවබෝධය ඇති වෙන තාක් සකස් කරන්න ඕනේ ඒක. අන්න ඒ වැඩපිළිවෙලයි මේ ධර්මය තුල හම්බෙන්නේ. ඉතින් තීරණය තමන්ගේ අතේ කරනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මගේ කොටස තමයි කියන එක නේද කරන එක තමන්ගේ අතේ තියෙන වැඩේ. ඉතින් ආයෙ මතක් කරන්නේ දැන් ඔය ඇති වෙලා තියෙනවනම් යම් හැඟීමක් ඒක ගිලිහී යන්න දෙන්න එපා. ඒ සඳහා මොකද කරන්න ඕන? කියපු ටික හරි නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙහි කරන්න ඕන. නැත්තම් වෙන්නේ නැත්තම් වෙන්නේ සසර ජීවිතේ කීසරයක් නම් निराமிස සැපය හරි උතුම් කියන හැඟීම කීසරයක් ඇති වෙලා තියෙනවා ඇද්ද කියලා හිතනවද? නේද? සංසාර ජීවිතයේ නිර්ාමිත සැපය හොඳයි කියන අදහස ඇති වෙලා කොච්චර වාරයක් නැති වෙලා ගිහින් නැද්ද? ඒකින්ද තාම දුක් වෙනවා. එහෙනම් මේ වතාවේදීත් ඇති වුණා නම් එහෙම හැඟීමක් මොකද කරන්න ඕනේ? ඒක රැකගන්න ගත යුතු ඉහළ කටයුත්ත කරන්න ඕනේ. ඉතින් ඒකින්දයි තාමත්ම කාරුණිකව අපි හැම කෙනෙක් කෙරෙහිම අදහස් ඇති කරගන්න ඕනේ. අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු හැම දිනාටම ඒ උතුම් ප්‍රීතිය ඇති කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව මේ හැම දිනාම වෙත රැගෙන එන්නට දායකත්වය දරපු මේ මැදිරියේ වාසය කරන තමන්ගේ යහපත වගේම අනුන්ගේ යහපත ගැන කල්පනා කරලා නිවැරදිව හරියම්බ කරගත්ත ධනෙ පැහැදම් කළ කටයුතු කරලා ධර්ම දාණය ලබා දුන්න මේ පින්වත් අයට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය උතුම් අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ විජේනායක අබේගුණරත්න සමරසිංහ කියන පෞල්වල ඥාතීන් විසින් කියලා සඳහන් කරලා තියෙන්නේ. මියගේ සියලුම ඥාතීන්ට පුණ්‍ය නමෝදනා කිරීමත් මාතෘභූමිය වෙනුවෙන් දීපිත රණවිරුවන්ට පුණ්‍ය නමෝදනා කිරීමත් සෙත්පැතින් වශයෙන් මෙම ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාට උතුම් වූ නිවන් මාර්ගට යොමු වේවා කියන එකම අරමුණකින් ඉතාම කෙටියෙන් තමන්ගේ නංගොත් සඳහන් කරලා අපි අපි වෙන් කරගත්ත ගුවන් කාලයේ අපේ නංගොත් කියුවා කියලා අන්නයට ප්‍රීතිය උපදින්නේ නැහැ. අන්නයට ප්‍රීතිය උපදින ධර්මයම දේශනා කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ කියලා ඊටාම සත්භාවයෙන් කටයුතු කරපු මේ පින්වත් පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරන සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවන ලැබේවා මේ පරිලෝකියයන්ට මේ පින් අනුමෝදන් වේවා ත්‍රිපාර්ශ්වයටම උතුම් යහපත පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි